කරුණා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ධර්මය කියලා කියන්නේ අපට සැනසීම පිණිස පවතින ඒකායන මාර්ගය ලෝකේ කවුරුත් සැනසීම කියන දේ හොයාගෙන ජීවිතේ බොහෝ කොට උත්සාහවත් වෙමින් ගමනක් යනවා නමුත් සැනසීම කියන දේ උරුම කරගන්නට කියලා හොයන එකම පැතිකඩකින්වත් සැනසීමක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සැනසීම කියලා සැනසීම හොයන දේවල් වලින් ගොඩක් වෙලාවට ජීවිතවලට ලැබෙන්නේ වෙනසීමට මගක්. ඒ නිසා තමයි අපි සැනසීම හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ තුලින් අපි සැනසීම සොයාගත යුතු වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අනුශෝතගාමී දැක්මකට අනුව නෙමෙයි සැනසීම සිව්වේ. බුදුරජාණන් වහන්සේ පටිශෝතගාමී දැක්මකට අනුවයි සැනසීම කියලා දේ හොයාගෙන ගියේ. ඒ කියන්නේ ලෝකයාට හීනකින්වත් හිතන්නට බැරි ක්‍රමයකට හීනකින්වත් අදහසක්වත් ඇති කරගන්නට නොහැකි ආකාරයකට තමයි මේ මහ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ නුවණ මෙහෙවා මේ උතුම් ධර්මය අවබෝධ කළේ. එනිසා අපටත් මේ ධම් ප්‍රතිපදාව දේශනා කරලා තියෙනකොට අපිටත් තියෙනවා ඒ පටිසෝතගාමී දැක්මක් අපේ ජීවිතය ඇති කරගන්නට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන ක්‍රමයට වඩා වෙනස් යන ක්‍රමයකට ටිකක් අපිට කල්පනා කරලා බලන්නට සිද්ධ වෙනවා. ඒකට තමයි පටිසෝතගාමී දැක්මක් කියලා කියන්නේ. පින්නතනේ අපි හැමදාම ජීවිතයේ සැනසෙල්ල හොයනකොට අපි ධනය, බලය මේ ආදී ගොඩක් දේවල් තුලින් අපි සැනසීම හොයනවා. සංකීර්ණ සමාජ රටාවක් තුළ කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට හැමදාම ඔබ බලාපොරොත්තු වෙන දේවල් සතුට තෘප්තිය සඳහා ඔබ බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් හැම දෙයක්ම හොයාගෙන ඔබ හැමදාම එක එක ක්‍රමවලට උත්සාහවත් වෙනවා. එක එක ක්‍රමවලට ඔබ ඒ සඳහා කටයුතු සම්පාදනය කරනවා. ඔබ ඔබේ ජීවිතයට බොහෝ වෙලාවට සැනසෙල්ල පිණිස කියලා ලබා ගන්න ගොඩක් දේවල් අන්තිමේටම ඔබට තවත් වෙහෙසක් තවත් විඩාවක් පමණක් ඉතුරු කරලා තියෙනවා. ලෝකෙ කොච්චර හොඳට ඔබ දේවල් ගොඩනගලා තිබුණත් අන්තිමේටම හොඳට ගොඩනගපු ලෝකයේ තියෙනකොට ඔබට හෝ ඉවත් වෙලා යන්නට සිද්ධ වෙනවා. නැතිනම් ඔබ හෝ ජීවත් වෙනකොට හොඳට ගොඩනගපු ලෝකය හෝ නැති වෙලා යනවා. මේ ධර්මයට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාම තමයි. ඒක අනිවාර්යයෙන්ම ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා පින්නතුනේ අපි ටිකක් ප්‍රඥා සම්පන්න වෙන්න ඕනේ. අපි ටිකක් නුවණින් කල්පනා කරන්නට ඕනේ. අපි හැමදාම ගොඩක් වෙලාවට නොවැදගත් දෙයකට වැදගත් තැනක් දීලා තියෙනවා. නොවැදගත් දෙයකට වැදගත් තැනක් දුන්නට පස්සේ අපේ ජීවිතේ ගොඩක් වෙලාවට ඒ කාලය වැය කරලා තියෙන්නේ ඒ නොවැදගත් දේ සඳහාමයි. ඒ එකක්වත් ඔබට සැනසෙල්ල පිණිස පවතින දෙයක් නෙමෙයි. ඔබ ඔබේ ජීවිතය අද මොනතරම් දේවල් වෙනුවෙන් කැපකිරීම කරනවද? ධනය, ඒ වගේම දූ දරුවන්, ගෙවල් දොරවල්, යාන වාහන මේ හැම දෙයක් වෙනුවෙන්ම ඔබ ඔබේ ජීවිතේ දිය කර හරිනවා. මේ හැම දෙයකින්ම ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබ දුකටපත් වෙනකොට ඔබට පිහිට සැනසෙල්ල පිණිස මේ දේවල් පවතිවි කියලා. එහෙම නැතිනම් මේ හැම දෙයක්ම ඔබ කරන්නේ ඔබ සතුට වෙන්නට මූලාශ්‍රයක් හොයාගෙන. සතුට වෙන්න පුළුවන් තැනක් ඔබ ගොඩනගා ගන්නට කියලා. හැබැයි මේ ගොඩනගාගත්ත හැම දෙයක් තුළින්ම ඔබේ ජීවිතයට දුක කියන දේ එන්න පුළුවන්කම තියෙනවා. ඔබේ ජීවිතේට ඒ දේවල් තුළින් දුක කියන දේ ගලාගෙන එනවා. ඒක නතර කරන්න ඔබට පුළුවන් කමක් නැත්තේ. නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒ ඇලීම තුළින් දුක කියන දේ ජීවිතයට ගලාගෙන එන හැටි. අපි සාමාන්‍යයෙන් දන්නේ ලෝක ක්‍රමය අනුව අපි ඇලෙන මාවතට යන්න විතරයි. ඇලීම තුළින් අපි සැනසෙල්ල ලැබෙනවා කියලා හිතාගෙන කටයුතු කරනවා. ඔබ බලාපොරොත්තු වෙන ඇලිය යුතු දේවල් ලබා ගැනීම සඳහා ඔබ නිනව්වක් නැතුව කටයුතු කරනවා. නමුත් පින්නතුනේ ඒ එකම දෙයක් තුලින්වත් ඔබට සැනසෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ හැම දෙයක්ම ඔබේ ජීවිතයට දුක වෙහෙස විඩාව අන්තිමේටම ඉතුරු කරලා තියෙනවා. අතෘප්තිකර තත්වයක තමයි ඔබට ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒ බඳු අතෘප්තිකර තත්වයක ජීවත් වෙන ඔබට සැනසෙල්ල පිණිස පවතිනවා නම් සැනසෙල්ල පිණිස පවතින්නේ ඔබ තුළම දකින යථාර්ථ අවබෝධය තුළින් පමණයි. ඒ යථාර්ථ අවබෝධය සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. භෞතිකයේ තුල ඔබ සැප සතුට හොයාගෙන කොච්චර ගියත් ඒ භෞතිකයට ඔබ සතුටින් තියන්නට කවදාවත් පුළුවන් කමක් නැත්තේ. හොඳට හදපු ගෙදරක් ගැන හිතලා මට මේ ගෙදර තියනවා කියලා හිතලා සතුටු වෙන මානසික සතුටක් මිසක ඔබට ඒකෙන් කායික සුවයක් ලබන්න පුළුවන් කමක් නැත්තේ. ජීවිතේ වැඩිපුරම මානසික සතුට වෙනුවෙන් ඔබ භෞතික දේවල් ගොඩනගලා තියෙනවා. හැබැයි ඔබ අවධානය පොඩ්ඩකටවත් යොමු කළා නෑ. මානසික සතුට ඇති කරගන්න පුළුවන් හොඳම තැන ඔබේ මනසමයි කියන එක. භෞතික දේවල් ගොඩනගලා ඔබේ මනස සතුට කරනවා කියන එක හරි ලාමක තැනක්. හැබැයි ඔබට පුළුවන් නම් ඔබේ මනස තුලින්ම ඔබේ මනස සතුටටපත් කරගන්න ඔබ හිතන ක්‍රමයට සතුට ඔබ කරා ලං කරගන්නට පුළුවන් නම් එහෙනම් එතනින් එහාට වෙනත් දෙයක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා මේ ධර්මයේ ස්වකහාතයි. මොකද මේ ධර්මයේ තුල කතා කරන්නේ ඔබ ලබන අවබෝධය තුලින් දුක නැති වෙන ක්‍රමයක් ගැන. ඒකට ඔබට බාහිර ලෝකයට ඔබ නැඹුරු විය යුතු නැහැ. බාහිර ලෝකයේ තුල පවතින දේවල් ඔබ සොයා යා යුතු වෙන්නේ නැහැ. ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ මනස පිළිබඳවම අවබෝධ කරගෙන මේ දුක කියන දේ නැති කරලා දාන්න. ඒ කියන්නේ નિરර්ථක තැනක දුක් වෙන ස්වභාවය ඔබට නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව ඔබ දුක කියන දේ උපදෝගන්නේ ජීවිතේට ඇලීම නිසා. ඇලීම කියන දේ පවත්වන්නේ යථාර්ථයේ පිළිබඳව තේරුමක් නැති නිසා. යථාර්ථයේ පිණිස අපි යථාර්ථයේ දැකීම පිණිස උත්සාහවත් වෙනවා නම් ඒ යථාර්ථයේ දකින තැනක කවදාවත් ඇලෙන්න තැනක් ඇත්තේ නැහැ. ඇලෙන්න ඉඩ කඩක් පවතින්නේ නැහැ. ඇලෙන්න තැනක් නැති වෙන තැනක ඔබට දුක එන්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ උතුම් ප්‍රතිපදාවක් මේ ලෝකයේ ඇලීම් ගැටීම් කියන දේවල් දුරු කළා දාලා සැනසීම කියන දේ, නිවීම කියන දේ උරුම කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක පසුගිය දේශනාව තුළදීත් අපි කතා කළා. ඒ නිවීම කියන දේ උරුම කරගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව. ඒ සඳහා අපි පාදක කරගන්න තියදුනා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව අපි කතා කරනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප තත්වයෙන් පසු වෙනකොට ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීන් ගිරිමානන්ද හාමුදුරුව අසනීපයෙන් පසු වෙනවා ඒ ගිරිමානන්ද හාමුදුරුවන්ට ළඟට අපි යමුද කියලා අහපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මේ සූත්‍ර දේශනාව දේශනා කළේ නැතිනම් මේ දහම් කරුණු ටික දේශනා කළේ සංඥා 10ක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කළා මේ දස සංඥාවන් ඔබ ඉගෙනගෙන ගිරිමානන්ද තෙරුන් වහන්සේට නැතිනම් ගිරිමානන්ද වික්ෂුවට මේක මේ දස සංඥා කියලා දෙන්නට කියලා. ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවේහි මේ දස සංඥාවන් ඉගෙන ගත්තා. ඒකේ පළවෙනි සංඥාව හැටියට අපි සාකච්ඡා කළා අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව පිළිබඳව අපි යම් පමණකට එක පුංචි කොටසක් ඒ දේශනාව තුළදී සාකච්ඡා කරන්නට යෙදුනේ. නමුත් අපි අනිත්‍ය සංයාව කියන එක අවසන් කළේ නැහැ. අද අපිට දැනගන්නට තියෙන්නේ අද අපිට මෙනෙහි කරන්නට තියෙන්නේ නැත්නම් ටිකක් ඉගෙන ගන්නට තියෙන්නේ අනිත්‍ය සංයාව දිනු කරන ආකාරය පිළිබඳව. අනිත්‍ය සංයාව වැඩිීමේදී අපි කිව්වා අපි ගොඩක් වෙලාවට කතා කරන අනිත්‍ය නෙමෙයි මේ ශාසනයේ නිවන් දකින්නට කියලා කතා කරන අනිත්‍ය කියලා. ඒ කියන්නේ ලෝකේ අපි ගොඩක් වෙලාවට අනිත්‍ය කියලා දෙයක් හඳුනගෙන ඉන්නවානේ. ඒ හඳුනගෙන ඉන්න අනිත්‍ය ඇති දෙයක නැති වෙන බවක්. ඒ කියන්නේ තියෙන දෙයක් විනාශ වෙලා යනවා කියන ස්වභාවය. ගොඩක් වෙලාවට අපි මල ගෙවල් වල ගහනවා සබ්බේ සංඛාරා අනිච්චාති කියලා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා අපි එතන ගැහුවා කියලා මේ ඉන්න මිනිස්සෙක් මැරිලා යනවා කියලා කියන දෙයකට නෙමෙයි මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යයි කියලා කියන්නේ ඔය මිනිස්සෙක් මැරලා යනවා කියන තැනටම නෙමෙයි. වය ධර්මා සංඛාරා කියලා කියන්නේ සංස්කාර වැය ස්වභාව කොට පවතිනවා කියලා කියන්නේ ඔය ජීවත් වෙච්ච මිනිස්සෙක් ඊට පස්සේ දැන් මැරුණා කියලා තැනට කතා කරන දෙයක් නෙමෙයි. ඒක ඊට වඩා බොහොම ඉතාමත් ගැඹුරු ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම ගම්භීර ධර්මය අවබෝධ කරගන්නට තියෙන නැතිනම් උතුම් නිර්වාණ අවබෝධයට තියෙන ප්‍රවේශ මාර්ගයක් තමයි මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එනිසා තමයි අනිත්‍ය සංඥා සූත්‍රයේදී යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව භාවිත කරොත් බහුලීකృత කළොත් ඒකේනා සබ්බං කාමරාගම් පරියාදීයති සියලු කාමරාගය දුරු කරලා දානවා සබ්බං රූපරාගම් පරියාදීයති සියලු රූපරාගය දුරු කළා දානවා. සබ්බං භවරාගම් පරියාදීයති සියලු භවරාගය දුරු කළා දානවා කියලා දේශනා කළේ. ඒ වගේම සබ්බං අවිජ්ජං සමෝහනති සියලු අවිද්‍යාව කියන දේ දුරු කළා දානවා. ඒ වගේම සබ්බං අස්මිමානං සියලුම අස්මිමානය කියන දේ සමෝහනති දුරු කළා දානවා. ඒ දේවල් ඉවත් කළා දානවා. එතකොට මේ අනිත්‍ය සංඥාවේ තියෙන ප්‍රබල බව ඔබට එතනින්ම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සංඥාව දියුණු කිරීම තුළින් අනිත්‍ය චේතෝ විමුක්තිය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. සිතේ ඇති කරගන්න මිදීම. ඒ කියන්නේ නිමිති වශයෙන් ලෝක දෙයක් ඇසුරු නොකරගෙන ලෝකයෙන් මිදෙන්නට පුළුවන් ක්‍රමයක් තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එහෙනම් ඒ තුළින් අපි දැනගන්නට ඕන කාරණාව තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ ලෝකේ අපි හිතාගෙන ඉන්න මේ තියෙන දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියන එක නෙමෙයි අනිත්‍ය සංඥාව කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් අනිත්‍ය සංඥාව කියන්නේ. ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් කැඩිලා යනවා, මිනිස්සු මැරිලා යනවා. මේ තියෙන දේවල් විපරීත බවට පත් වෙනවා. එන්න මේක නෙමෙයි පින්නතුනේ නිවන් දකින්න හේතු වෙන අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. නිවන් දකින්න හේතු වෙන අනිත්‍ය සංඥාව බවට පත් වෙන්නේ මොකද්ද? අපිට බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී පිළිබඳව පැහැදිලි කරනවා මොනවාද රූපං අනිච්ච රූපය අනිත්‍යයි අනිත්‍ය ධර්මයක් ලෙස පෙන්වනවා රූපය කියන එක ඒ වගේම වේදනා අනිච්ච වේදනාව කියන එක අනිත්‍යයි ඒ වගේම සංඥාව සංස්කාරය ඒ වගේම විඥාණය මෙන්න මේ ධර්මය අනිත්‍යයි කියලා අපිට අනිත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට අනිත්‍ය ධර්මයන් හැටියට අපිට පෙන්වන්නේ මේ ස්කන්ධයන්ගේ ලක්ෂණ ටිකක්. ඒ කියන්නේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ අනුරූපීව තමයි අපිට අනිත්‍ය කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනිත්‍ය සංඥා සූත්‍රය පිළිබඳව අපි බැලුවොත් අනිත්‍ය සංඥා සූත්‍රය අපි ටිකක් විවරණයට ලක් කරගත්තොත් එතනදිත් අපිට හොඳින් පැහැදිලි වෙනවා කොහොම වඩන ලද අනිත්‍ය සංඥාවද මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී පෙන්නනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ මේ රූපයයි මේ රූපයේ හට ගැනීමයි මේ රූපයේ අස්තංගමයයි කියලා දකිනවනම් ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අස්තංගමෝ මේ වේදනාවයි මේ වේදනාවේ සමුදයයි මේ වේදනාවේ අස්තංගමයයි කියලා දකිනවනම් ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අස්තංගමෝ මේ සංඥාව මේ සංඥාවගේ සමුදය මේ සංඥාවගේ අස්තංගමේ. ඒ වගේම මේ සංස්කාරයේ මේ සංස්කාරයේ සමුදය මේ සංස්කාරයේ අස්තංගමේ. මේ විඥානයේ මේ විඥානයේ සමුදය මේ විඥානයේ අස්තංගමේ. මෙන්න මේ විදිහට දකිනවා නම් මේ විදිහට වඩන අනිත්‍ය සංයාව තමයි මහත්ඵල මහත් ආනිසංස ගෙනවිත් දෙන්නේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අර සබ්බං කාමරාගම් පරියාදීති කියපු විදිහට සියලු කාමරාගය දුරු කරනවා රූප රාගය දුරු කරනවා භව රාගය දුරු කරනවා අවිද්‍යාව දුරු කරනවා අස්මිමානය දුරු කරනවා කියලා පෙන්නපු ආකාරයට එබඳු ප්‍රතිලාභ ගෙනත් දෙන්නට පුළුවන් අනිත්‍ය සංඥාව බවට පත් වෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් නැති වෙලා යනවා වෙනස් වෙලා යනවා කියලා දකින දැකීම නෙමෙයි එහෙනම් ඒ අනිත්‍ය සංඥාව බවට පත් වෙන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ අවබෝධය ස්කන්ධයන් පිළිබඳව දන්නාකම ස්කන්ධ සමුදය පිළිබඳව දන්නාකම ඒ වගේම ස්කන්ධ නිරෝධය පිළිබඳව නැතිනම් වැයවීම පිළිබඳව දන්නා සම. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්නට ඕනේ අනිත්‍ය පිළිබඳව තේරුම් ගැනීමේදී. එතනදී අපි ඉති රූපං කියන කාරණාව පිළිබඳව යම් පමණකට අපි තේරුම් ගන්නට උත්සාහවත් වුණා. ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා කියන්නේ කියලා. එතකොට රූපය කියලා කියනකොට රූපය කියලා කියන්නේ පින්නතුනේ අපි ලෝකයේ ඇසුරු කරන දේවල්. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට නිර්වචනය ලබා දෙනවා. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක්. මෙන්න මේවා තමයි අපිට දේශනා කරපු රූපය කියලා දේශනා කළේ. එතකොට ඔබට රූපය කියනකොට හමුවන්නට ඕනේ සතර මහා ධාතු සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූප. සතර මහා ධාතු කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ ස්වභාව ලක්ෂණයන්ට කියනවා සතර මහා ධාතු කියලා නැතිනම් මහා භූත රූප කියලා. පඨවිය කියලා කියන්නේ තද ගතිය, තද ස්වභාවය. ඒ වගේම ආපෝ කියලා කියනවා ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවය. ඒ වගේම දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයට කියනවා තේජෝ ධාතුව කියලා. ඒ වගේම වායෝ ධාතුව කියන හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයට. වෙනසනේ මේවා දේවල් හැටියට තියන තියනවා නෙමෙයි මේ දේවල් පිළිබඳව කතා කරන්නේ මේ ස්වභාව ලක්ෂණ ටිකක්. ඒ කියන්නේ ස්වභාව අර්ථයකින් තමයි අපිට මේක තේරුම් ගන්නට තියෙන්නේ. ඒකට ස්වභාව අර්ථයකින් අපි මේක තේරුම් ගන්නකොට අපිට පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය, තද ස්වභාවය. අපි අතින් ඇල්ලුවොත් ස්පර්ශ වෙන බවක් තියෙනවානේ රළු වශයෙන් හරි සියුම් වශයෙන් හරි අපි අතින් දෙයක් අල්ලනකොට ඒ ස්පර්ශ වෙන ගතියක් තියෙනවා ගැටෙන ගතියක් ස්වභාවයක් තියෙනවා අනේ ස්වභාවයට තමයි කියන්නේ පඨවි ධාතුව කියලා ඒ පඨවි ධාතුව කියලා කියන්නේ රූපයක් නෙමෙයි ඒ කියන්නේ රූපයක් නෙමෙයි කියලා කියන්නේ ඔය මහ පොළව කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් පස් දිය ගිනි සුළං කියලා කිව්වට පස් වලට නෙමෙයි පඨවිය කියලා කියන්නේ ඒ තද ගතියට තද ස්වභාවයට තමයි එතනදී තද ගතිය කියලා කියන්නේ. ඒක මහා භූත කියලා කියනවා. එතකොට ආපෝ ධාතුව කියලා කියනවා ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවයට. ඒ කියන්නේ දැන් වතුර ටිකක් ගත්තොත් ඒක වතුර නෙමෙයි වතුර වල ගලා යන ගතියක් තියෙනවනේ. යම් කිසි දෙයක ගලා යන ගතියක්, ඒ වගේම ඇලෙන, බැඳෙන ස්වභාවයක් තියෙනවනේ. අනේ ඇලෙන, බැඳෙන ස්වභාවයට කියනවා ආපෝ ධාතුව කියලා. හැලෙන බැඳෙන ස්වභාවයට. දැන් එතකොට දූවිලි ටිකකට වතුර ටිකක් ඉස්සොත් මොකද වෙන්නේ? අර තියෙන පුංචි පුංචි කුඩු ටික එකට ඇලිලා යනවා. පිටි ටිකකට වතුර ටිකක් දැම්මහම ඒ ටික එකකට ඇලෙනවා. කැටියක් ලෙස සකස් වෙනවා. අන්න ඒ වගේ මේ අනිත් ධාතු තුන, පඨවි, තේජෝ, වායෝ කියන ධාතු තුන එකට ආබන්ධනය කරලා තියෙන්නේ. කියන්නේ එකට බැඳලා තියෙන්නේ. එකට එකතුවක් විදිහට හදලා තියෙන්නේ. මේ ආපෝ ධාතුවේ ලක්ෂණය නිසා. ආපෝ ධාතුව නැතිනම් මේ අනිත් ධාතුන්ගේ එකතුවක් වෙන්නේ නැහැ. ඒ ධාතුන් ඉස්සරලා යනවා. එතකොට තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ධාතු ස්වභාවයක් විදිහට ගත්තාම දිරවන, තවන, පැසවන ස්වභාවය. එතකොට දැන් රූපයක් නම් දිරා යන ස්වභාවයක් තියෙනවා නම් මේක තමයි ආපෝ ධාතුවේ තියෙන ලක්ෂණය. ඒ වගේම දවන, තවන, පැසවන ස්වභාවයක් තියෙනවා නම් මේක තමයි තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණය. ඒ යම්කිසි රූපයක වෘද්ධියට පැමිණෙන බවක්. ඒ කියන්නේ වැඩිවීමට පැමිණෙන බවක්. දැන් ගහක් ලොකු වෙන බවක් දි รา යන ස්වභාවයක් කොළ ඉදෙන බවක් තියෙනවා අපි මේ කයෙක් ගත්තොත් හැම රැලි වැටිලා මේ වයසට යන ස්වභාවයක් තියෙනවා ආහාර පැසවෙන ස්වභාවයක් තියෙනවා අන්නේ බඳු ගති ලක්ෂණ ටිකකින් අපිට තේජෝ ධාතුව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උණුසුම් බව, සිසිල් බව මේ ආදී හැම ලක්ෂණයක්ම विद्यमान වෙන්නේ ආපෝ ධාතුව තුල. එතකොට මේ ආපෝ ආපෝ ධාතුවේ ලක්ෂණයන් තමයි මේ දවන, තවන, දිරවන, දිරා යන, පැසවන ආදී ස්වභාවය. මෙන්න මේ විදිහට අපි ස්වභාව ලක්ෂණයන්ගෙන් ආපෝ ධාතුව, තේජෝ ධාතුව තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම වායෝ ධාතුව කියලා කියන්නේ ඒ විදිහටම ස්වභාවාර්ථයකින් තේරුම් ගන්නට තියෙන දෙයක්. ඒ කියන්නේ හමන පිම්බෙන හැකිලෙන හමා යන ස්වභාවය කියලා කියන්නේ ඒ වායෝ ධාතුවට. එතකොට යම්කිසි ධාතුවක් හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයකින් යුක්ත නම් ඒ ස්වභාවයට කියනවා වායෝ ධාතුව කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ ස්වභාව රූප ස්වභාව ධර්ම හතරක් තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. මේ වලට කියනවා මහා භූත රූප කියලා. එතකොට මේ මහා භූත රූපයන් විවිධ ස්වરૂපයෙන් පෙනී සිටිනවා. ඒ කියන්නේ එකතුව පෙනී සිටිනවා. අවකාශ ධාතුව අවුරාගෙන විවිධ ස්වરૂපයෙන් පෙනී සිටිනවා. එතකොට මෙන්න මේ මහා භූත රූපය කවදාවත් ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. පඨවි ධාතුව ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී මේ දේවල් අපිට කවදාවත් ඇහැට දකින්න පුළුවන් කමක් තියෙන දේවල් නෙමෙයි. එතකොට මේ ඇහැට නොපෙනෙන මෙබඳු වූ රූප ධර්මයන් ඇසුරු කරගෙන පවතිනවා තවත් රූප කොටසක් අපි ඒවලට කියන උපාදාය රූප කියලා. සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්නා රූප. ඒ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්නා රූප තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන්නේ. මෙන්න මේ රූප අටට, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ රූප අටට අපි කියනවා සුද්ධාෂ්ටමක රූප කියලා. එතකොට මෙන්න මේ රූපේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපස්කන්ධය කියලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මෙන්න මේ රූපයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රූපස්කන්ධය කියලා. ඉතින් රූපං කියලා අපි තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ රූපස්කන්ධය පිළිබඳව. මේ රූපස්කන්ධය පිළිබඳව අපි තේරුම් ගන්නකොටත් නිකම්ම මේ විදිහට අපි තේරුම් අරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ මේක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කිව්වා කියලා අපි රූපය ਸਰව ප්‍රකාරයෙන් හාත්පස තේරුම් අරගෙන නැහැ. අපිට තියෙනවා ඊට වඩා යමක් මේ රූපයේ තේරුම් ගන්නට. ඒ කියන්නේ හාත්පස තේරුම් අරගෙන නැහැ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට මේ රූපයන් පිළිබඳව බොහොම ගැඹුරින් පැහැදිලි කරලා දෙන අවස්ථාවන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ගැඹුරින් පැහැදිලි කරලා දෙන අවස්ථාවන් විශේෂයෙන්ම අභිධර්ම පිටකයේහි ධම්මසංගණික ප්‍රකරණයේහි දකින්නට පුළුවන්කම තියෙනවා. රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආයතන පරයයන්ගෙන් නැතිනම් ආයතනයන්ට ගෝචර වෙන පැතිවලින් ආයතන කියලා කියන්නේ අපි ලෝකයේ අසුරු කරන දොරටු ටික ద్వාර එතකොට ඒ ద్వාර මොනවද ඇස කන නාසය දිව ශරීරය කියලා කියන්නේ ඒ රූපී ద్వාර ටික ඒ රූපී ద్వාරයන්ට ගෝචර වෙන ධර්මතා තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. එතකොට මෙන්න මේ අසකනාසයේ දිව ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකට ගෝචර වෙන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආයතන ටිකක් තියෙනවා. ආයතන 10ක්. ඒ කියන්නේ රූපය සම්පූර්ණම නියෝජනය වෙන්නේ මෙන්න මේ ආයතන 10ක් තියෙන තැනක. දැන් අපි කිව්ව මහා භූත රූප ඇහැට දකින්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙනම් ඇහැට දකින්න පුළුවන් රූප මොනවාද? ඇහැට දකින්න පුළුවන් රූපේ තමයි පින්නතුනේ වර්ණ රූපය කියලා කියන්නේ. උපාදාය රූපයන්ගේ වර්ණ රූපය. නැතිනම් වර්ණ සතහන කියලා කියන්නේ ඇහැට දකින්නට පුළුවන් රූපය. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව ඊටාම ගැඹුරින් අපට දේශනා කරනවා ඇසට වර්ණ රූපයක් පේනවායි කියන කාරණාව පිළිබඳව. හැම වෙලාවකදීම අපේ තියෙන මනෝභාවය තමයි අපේ මානසික ස්වභාවය තමයි ලෝකයේහි රූප පවතිනවා කියලා. ඒ කියන්නේ මේ එළියේ තියෙන දේවල් ඒවා බාහිර භෞතිකව තියනවා කියලා හිතන කම. ඉතින් ඒකෙන් අපිට නිකමටවත් එතනින් එහාට අපි හිතක් පවත්වන්නේ නැහැ. ඒකයි ලෝකේ බොහෝ වෙලාවට අනුසෝතගාමී දැක්මක් තුර ජීවත් වෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ ඒ සෝතයට නැතිනම් ඒ සැඩපහරට හසු වෙලා අපිට පේන්නෙම එළියේ තියෙන බාහිර තියෙන දේවල් පිළිබඳව. අපි රූපය ගැන හිතන්නේ, රූපය ගැන කල්පනා කරන්නේ එළියේ ලෝකේ තියෙන දෙයක් හැටියට බාහිර පවතිනවා කියලා. බුදුරජාණන් වහන්සේ නමුත් මෙතනදී දේශනා කරනවා ඇස සහ රූපය කියන දේ පිළිබඳව අපට පෙන්වන්නේ ඇහැට රූපය පෙනෙන මොහොතේදී යම් කිසි වෙලාවක ඇහැට රූපය පෙනුණා නම් පෙනුන තැනදී තමයි ඒ රූපය තියනවා කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පිළිබඳව විස්තර කරනවා අහුත්වා සම්භූතං උත්වා පටිවේති. ඒ වගේම අහුත්වා සම්භූතං උත්වා නභවිස්සති. වර්තමානයේහි අපිට ඇති බවට හම්බෙනවා නම් රූපයක් ඒ රූපේ ස්වභාවය තමයි අහුත්වා සම්භූතං පෙර නොවි හටගත් බව. ඒ වගේම හොත්වා පටිවේති එහෙමත් නැතිනම් හොත්වාන භවිස්සති වෙලා අනාගතේට තියෙන්නේ නැහැ අනාගතේට ඉතුරු වෙලා තියෙන්නේ නෑ. ඒක වර්තමානයේදී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියටයි අපිට රූපය කියන දේ පිළිබඳව පෙන්වන්නේ දේශනා කරන්නේ. පින්නතුනේ රූපේ යථාර්ථය මේකනේ. කලින් තිබිලා ආපු දෙයක් නෙමේ. මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. මොනවාද මේ ධර්මයන්ට හේතු විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ? මෙතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන හේතු විදිහට පරයයන් දෙකකින් අපිට මේක බෙදා ගන්නට පුළුවන්. එකක් තමයි ආධ්‍යාත්මික ඇහැ කියන දේ අපිට හේතුවක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බාහිර පවත්නා රූපය හේතුවක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් චක්කුංච පටිච්ච රූපේච කියලා කියන්නේ ඇහැට වර්ණ රූපයක් පතිත වෙනවා. මේ ඇහැට ආපු වර්ණ සතහන ඒ ඇහැට පතිත වෙන්නට කලින් තිබුණත් නෙමෙයි පතිත වුණාට පස්සේ අනාගතයට තියෙනවත් නෙමෙයි. ඇහැට ආපු වර්ණ රූපය ඒ මොහොතට හටගත්ත දෙයක්. ඒ කියන්නේ බාහිර වස්තුවකට පතිත වෙලා ඇහැටපත් වුණු වර්ණ සතහනක් ඇහැට ආපු පරාවර්තිත ආලෝකයක් තමයි අපි රූපය දකිනවා කියලා අපි දකින්නේ. එතකොට යම්කිසි විදිහකින් ඇහැට ඒ වර්ණ රූපය ආවේ නැත්නම් අපිට ඒ රූපය දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි රූපය දකිනවා කියලා කිව්වට අපි රූපය කියලා දකින්නේ ඇහැට පෙනෙන ඒ වර්ණ සතහන් මාත්‍රයක්. එතකොට ඒ වර්ණ සතහන් මාත්‍රය ඒ දකින්නට කලින් තිබුණ දෙයක් හෝ දැකීමෙන් පස්සේ තියෙන දෙයක් නෙමෙයි. ඒ මොහොතකට ඇහැට ආපු එක මොහොතක පතිත වුණ වර්ණ රූපයක් සතහන් මාත්‍රයක් පමණයි. එතකොට ඇහැ කියලා කියන්නේ අන්න ඒ සතහන් මාත්‍රය නැතිනම් වර්ණ රූපය පතිත කරගන්න පුළුවන් විදිහට සතර මහා ධාතුව පිළිබඳව වූ උපවත් බවක්. ඒ කියන්නේ දැන් කණ්ණාඩියක තියෙන උපවත් බව නිසා කණ්ණාඩියට එළියේ තියෙන රූපවල ප්‍රතිබිම්බයන් වැටෙනවා. ඒ කියන්නේ ඒක පිළිබිඹුව පතිත වෙනවා ඒ උපවත් බවට. අන්න ඒ වගේ මේ ඇහි තියෙන උපවත් බව නිසා ප්‍රසාදවත් බවට අර බාහිර තියෙන රූපායතනය නැතිනම් අර වර්ණ සටහන පතිත වෙනවා. ඒ පතිත වෙනකොට ඇහැ බින්දෙන ස්වභාවයකින් යුක්තයි. ඒ කියන්නේ ප්‍රසාද රූප ටික බින්දිලා යනවා. වර්ණ රූපේ පතිත වෙනකොට වර්ණ සටහනට අනුව ප්‍රසාද රූපේ බින්දෙනවා. දැන් අපි හඳුනාගන්නේ රූපය නෙමෙයි අපි හඳුනාගන්නේ අර ප්‍රසාදයේ අනුරූපීව රූපේ තමයි අපි හඳුනාගන්නේ. ඒ කියන්නේ ප්‍රසාදයට පතිත වුණ රූපේ තමයි නැතිනම් ප්‍රසාදේ කරා ආපු රූපේ තමයි අපි හඳුනාගන්නේ. ඒ ප්‍රසාදයට නොපමිනියා වූ රූපය අපිට කවදාවත් දකින්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ කියන්නේ ඇහැට ආපු නැති වර්ණ සටහනක් පිළිබඳව ඔබට දැන් දකින්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ ඇහැට පතිත වන වර්ණ සටහන පමණයි. එතකොට ඇහැට පතිත වෙන වර්ණ සටහනක් ඔබට පේනකොට ඒ වර්ණ රූපය කියලා ඔබ දකින්නේ ඔබේ ප්‍රසාදය ඔබට ගෙනල්ලා දෙන විදිහට. ඒක නිසා මේ ලෝකේ ස්වභාවය හැමෝටම එක සාධාරණ විදිහකින් නැහැ. ඒකයි ලෝකේ වර්ණාන්දතාවය කියලා එකක් තියෙන සමහර අයට සමහර වර්ණ පෙනෙන්නේ නැතුව යන්නේ. ඒ ලෝකේ වර්ණාන්දතාවය කියලා එකක් තියෙන්නේ එළියේ තියෙන දේම නොදකින නිසා. ඒ වගේම එක එක සත්වයින්ට ඔවුන්ට රූප පේන්න එක එක විදිහට. එතකොට ඒ කාට පේන පෙනීමද ඇත්ත පෙනීම කියලා කතා කළොත් අපිට ඒක කියන්න පුළුවන් කමක් නැත්තේ. අපි කියන අපිට පේන එක ඇත්ත කියලා. ඒ වගේම දෙවියෙක් පෙනුනොත් එයාට මේක වෙනස්ව පෙනෙනවා. ඒක අපි කියනවා එයාට පේන එක අපිට සාපේක්ෂව බොරු. හැබැයි එයාට සාපේක්ෂව අපිට පේන එක බොරු. අපි කෙන කෙනාට සාපේක්ෂව තමයි අපි රූපය පිළිබඳව විඳලා තියෙන්නේ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් රූපයට පුළුවන් කමක් තිබුණේ නැහැ. ප්‍රසාදය අනු හරහා යන්නේ නැතුව කෙලින්ම අපේ හිතට එන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රසාදයට පුළුවන් කමක් තිබුණෙත් නැහැ. ප්‍රසාදය ඒ කියන්නේ රූපායතනේ නැතුව දේවල් දකින්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. වර්ණ රූපය එන්නේ නැතුව දේවල් දැනගැනීමේ හැකියාවක් මේ ප්‍රසාදයට තිබුණෙත් නැහැ. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා ඇස සහ රූපය කියන මේ කාරණා දෙකක් අතර සිදු වුණ ගනුදෙනුවක්. ඒ කියන්නේ ඇහැට රූපයක් පතිත වුණ බවක් තිබුණා. එතකොට ඒද රූපේ දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට අපිට රූපේ දැනගන්නට නම් එතන ඇති වුණා මොකද්ද? සිතක් පහළ වුණා. අපි ඒකට කියනවා චක්කු විඥාන සිත කියලා. චක්කු විඥාන සිත කියලා කියන්නේ මේ චක්ෂුෂය පිළිබඳව පහළ වෙන නැතිනම් ඇස පිළිබඳව පහළ වෙන සිතක්. ඒ ඇස පිළිබඳව පහළ වෙන සිතෙන් රූපය දැනගන්නට පුළුවන්කම තියෙනවා. රූපය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. මොන පාටද මොන හැඩයද කියලා අර ආපු වර්ණ සටහන පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ වර්ණ සටහන අර සතර මහා ධාතු රූපය ඇතුලේ තියෙන එක එහෙම නෙමෙයි. ඇහැට පතිත වුණ ආපාතාගමයට ආපු ආපාතාගමයට කියලා කියන්නේ අර ප්‍රසාදයට පතිත වුණ රූපය ගැන තමයි ඔබට දැනගන්න පුළුවන්කම තියෙන ඇහැට පත් වුණ රූපය ගැනයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඔබ රූපය දකිනවා කියලා කියන තැනක ඔබට ධර්මතා තුනක වැයවීමක් තියෙනවා. ඒ දකින බව රූපේ විතරක් නෙමෙයි. ඇයි ප්‍රසාදේ නැතුව රූප දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එහෙනම් ඒකට ඇහැ උපකාර වුණා. ඒ වගේම ඇහැට විතරක් රූප දකින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒකට රූපයත් උපකාර වුණා. මේ දෙකම තිබුණත් ඒක දැනගන්න හිතක් තිබුණේ නැත්නම් ඔබට දැනගන්න බව කියලා එකක් තිබුණේ නැහැ. ඒ නිසා ඔබට දැකීම කියන දේ තියෙනකොට ඒ දැනගැනීමත් ඇහැ රූප දෙකක් මේ තුන් දෙනෙකුගේ එකතුව කියන දෙයක් ඔබට තියෙනවා. එතකොට මේ දකින්නවා කියන දේ ඔබට ඇහැටවත් රූපයටවත් හිතටවත් පවරා දීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ එකකට විතරක් මේක පවරා දෙන්නට පුළුවන් කමක් නැත්තේ. නැහැ. මෙන්න මේකට තමයි පින්නතුනේ රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ ඇහැට පෙනෙන රූපය කියලා ඔබ විඳිනවා. ඒ ඇහැට පෙනෙන රූපය තමයි ඔබ දකින්නේ ඇහැට පෙනෙන රූපය තමයි ඔබ ගෝචර කරගන්නේ ඇහැට පෙනෙන රූපය කියලා ඔබ ගෝචර කරගන්නකොට ඒ රූපය කවදාවත් අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන වෙලා ඔබේ ඇහැ ළඟට ආවේ නෑ. ඇහැට දකින්න පුළුවන්කම තියෙන්නේ වර්ණ සතහනක් විදිහට විතරයි. ඒකයි ඉති රූපං කියලා කිව්වේ. ඉති රූපං මේක තමයි රූපය කියලා දැනගන්නවා කියලා කිව්වේ. දැන් එතකොට දැන් ඔබ මෙච්චර කාලයක් ලෝකය පිළිබඳව ඇසුරු කරනකොට ඔබට ලෝකේ දේවල් දකින්න පුළුවන්කම තිබුණා. මේ කියන කාරණාව බොහොම ගැඹුරු කාරණාවක් ඔබට නුවණින් සම්මර්ෂණය කරලා තේරුම් ගන්නට තියෙන කාරණාවක්. මෙච්චර කාලයක් ඔබ රූප ගැන කල්පනා කළා, රූප ගැන හිතුවා. හිතනකොට ඔබ හිතුවේ බාහිර තියෙන රූප ගැන කල්පනා කරනවා කියලා. ඒ කියන්නේ අම්මා තාත්තා, දුව පුතා, යාන වාහන, මිල මුදල්. ඔබ දකින්නේ මේ දේවල් කියලා තමයි ඔබ හිතුවේ. ඇත්තටම ඔබ දැක්කේ රූප නෙමෙයි. දැක්කේ කියන්නේ ওই විදිහට අම්මා තාත්තා වෙච්ච රූප ඔබට දකින්න පුළුවන්කම තිබ්බේ නෑ. ඔබට පුළුවන්කම තිබුණේ මොකක්ද? ඔබට පුළුවන්කම තිබුණේ ඇහැට ආපු වර්ණ රූපය දකින්න විතරයි. ඔබට පුළුවන්කම තිබුණේ ওই පාට ටික දකින්න එක කරන්න විතරයි. ඒ පාට ටික ඇතුලේ අම්මලා නැහැ. පාට ටික ඇතුලේ තාත්තලා ගෙවල් දොරවල් යාන වාහන දුව පුතා වස්තු මිල මුදල් ඒවා එකක්වත් ওই පාට ටික ඇතුලේ නැහැ. වර්ණ රූපයේ ඇතුළ වර්ණ සතහනක් විතරක් වන බව විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කළේ චිත්‍රය කියලා. ওই චිත්‍රය එක මොහොතකට ඇහැට පේන දෙයක්. ඔක ඇවිල්ලා ෆොටෝ එකක් වගේ දෙයක්. ওই ෆොටෝ එක ඇතුලේ පුද්ගලයෝ නැහැ. ওই ෆොටෝ එක ඇතුලේ සත්වය නැහැ. ওই ෆොටෝ එක අනාත්ම දෙයක්. එතකොට ඔන්න ඔය චිත්‍රය බුදුරජාණන් වහන්සේ රූපය හැටියට පෙන්වපු දෙයක්. ඒ කියන්නේ ඇහැට මොහොතකට පෙනෙන දේ. ඒ මොහොතකට පෙනෙන රූපය කියන දේ පින්නතුනේ කවදාවත් ඔබට කලින් තිබුණ දේවත් ඉස්සරහට තියෙන දේවත් නෙමෙයි. ඒ කියන්නේ අම්මා තාත්තා වෙලා ඔබ ළඟට රූපය කවදාවත් ආවේ නැහැ. කෙවල් දොරවල් යාන වාහන වෙලා කවදාවත් ඒ රූපය ඔබ ළඟට ආවේ නැහැ. ඔබට පෙනෙන රූපය ආවේ වර්ණ සටහනක් විතර විදිහට විතරයි. දැන් ඉති රූපං කියලා කියනකොට පින්නතුනි ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි මෙන්න මේකයි රූපය කියන්නේ කියලා. ඔබ රූපයේ ওই වර්ණ සටහන් මාත්‍රයක් විදිහට ඇහැට පෙනෙන රූපය ගැන ඔබට දැනගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ දේ දැනගන්න පුළුවන් වෙන විදිහ සම්මර්ෂණයක් මෙනෙහි කිරීමක් ඔබ ළඟ තියෙන්න ඕනේ. ඉති රූපං කියලා දැනගන්නකොට. මේක රූපයයි කියන දේ. එතකොට ඒ රූප ඇතුලේ අම්මා තාත්තා ගෙවල් දොරවල් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා කිව්වේ. කවදාවත් ওই පාට ටික ගයක් නොවුන නිසා. ඔබට රූපය කියලා පේන්නේ පාට ටිකක් කියලා කිව්වනේ. අන්ධකාරයේ තුල ඝන අඳුරක ඔබට ඒ දේ දකින්න පුළුවන් කමක් නැහැනේ ගෙවල් දොරවල් කියලා දෙයක්. ಜಾති අන්ධ කෙනෙකුට මේ ලස්සන ගෙදරක් මේ විදිහේ මේ හැඩෙන් තියෙන දෙයක් මේ මගේ අම්මා කියලා දකින්න පුළුවන් රූපයක් එයාගේ ලෝකයේ ඇත්තේ නැහනේ. එයාට රූපී ලෝකයක් නැහැ. පින්නතුනේ ඒක තමයි ඇත්තම කතාව රූපය කියන දේ ඇස් හමුවට ආවේ වර්ණ සටහනක් විදිහට ඒ වර්ණ සටහන ඒ මොහොතේ නැති වෙලා ගියපු දෙයක්. ඒක ඔබට හරියට ඒක නොපෙනෙන තැනක අන්ධ කෙනෙකුගේ අත්දැකීමක් තමයි ඔබට ඉතුරු වෙන්නට ඕනේ. හැබැයි මනසින් එක ඔබට නොපවත්වන එක ගැන කරන්න දෙයක් නැහැ. නමුත් රූපයේ ඇත්ත තමයි ඒක සම්පූර්ණම ඔබ නොදන්නා මට්ටමක තියෙන දෙයක්. ඒ කියන්නේ අම්මා නොවි ඔබේ ඇස් ඉදිරි පිටට එන එක තමයි වර්ණ රූපයේ ස්වභාවය. එතකොට ශබ්ද රූපය ගත්තත් ශබ්ද රූපයත් ඒ විදිහටම තමයි. ශබ්දය ඇතුලේ තිබුණේ නැහැ මිනිස්සෙගේ ශබ්ද. ශබ්ද ඇතුලේ තිබුණේ නැහැ ගෙවල් දොරවල් වල ශබ්ද නැතිනම් යාන වාහන වල ශබ්ද මිනිස්සුන්ගේ ශබ්ද සත්තුන්ගේ ශබ්ද තිබුණේ නැහැ ශබ්ද රූපයේ තුල ශබ්දය කියන එක අනාත්ම ධර්මයක් විදිහට ඔබේ ඇස් හමුවට ආවා ඒ ශබ්දය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු ධර්මයක් ඔබට ශබ්දය ගැන ඒ විදිහට තේරුම් ගන්නට සිද්ධ වෙනවා ඒ කියන්නේ ශබ්දය කියලා කියන්නේ ඔබට කන ළඟට ඇති වෙන දෙයක්නේ. ශබ්ද රූපය කියලා කියන්නේ කනට ගැටෙන දෙයක්. එතකොට ඒක ගැටෙන්න කලින් තිබුණත් නෙමෙයි ගැටුණට පස්සේ තියෙනවත් නෙමෙයි. මේක හරියට පෙන්වන්නේ වතුරකට වතුරක් මැදට ගල් කැටයක් දැම්මා වගේ කියන්නේ. වතුර එකක් මැදට ගල් කැටයක් දැම්මහම මොකද වෙන්නේ? රැල්ලක් නැගිනවා. මේ රැල්ල අපිට පේනවා ලොකු වෙලා ගිහිල්ලා අන්තිමේටම ඉවුර කෙලවරකට වදිනවා ගිහිල්ලා. ඇත්තටම ඉවුර කෙලවරට වැදුනේ අර ගල් කැටේ දාපු තැන තිබුණු වතුරද එහෙම නැතිනම් ඉවුර අයින තිබුණ වතුර ටිකද ඉවුරට ගිහිල්ලා වැදුනේ ගල් කැටේ දාපු තැන තිබුණ වතුර ටික වගේ අපිට පෙනුනට ඇත්තටම ඉවුරට වැදුනේ ඉවුර අයින තිබුණ වතුර ටික අන්න ඒ වගේ තමයි ශබ්දය කියලා අපි හිතුවට එළියේ තියෙන දෙයක් ඇහෙනවා කියලා ඇත්තටම ඔබට දැනෙන්නේ ඒ අපි කිව්වොත් එහෙම සාමාන්‍ය වචනය තුළින් කම්පන තරංගයක් කියලා. එතකොට කන ළඟ තියෙන ඒ වායු ධාතුව නිසා තමයි ඔබට ඒ ශබ්දය අහන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ශබ්දය කියන දේ, ශබ්ද රූපය කියන දේ සතර මහා ධාතුවක මහා භූත රූපයන්ගේ තියෙන ගැටීම නිසා ඇතිවන දෙයක්. ඒ කියන්නේ යම්කිසි දෙයක් ගැටෙන බව නිසා තමයි ගැටෙන තැනක තමයි ශබ්දය කියන දේ උපදින්නේ. එහෙම නැත්නම් ශබ්දය උපදින්නට විදිහක් නැත්තේ. නෑ. එතකොට ඒ ශබ්ද රූපය ඇතුලේ තිබුණේ නැහැ මිහිරි දේවල් සහ නොමිහිරි දේවල්. ඔබට හිතෙන්න පුළුවන් මේ දේවල් ලස්සනයි මේ සින්දුව ලස්සනයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ ලස්සන කියන එකේ ගීතයට අයිති දෙයක් නැතිනම් ඒ ශබ්දයට අයිති දෙයක් තිබුණේ නැහැ. ඒක ඒක ගීතයට නැතිනම් ඒ ශබ්දයට අයිති නම් ඒ ශබ්දය ඇහෙනකොට ලෝකෙ ඔක්කොම කැමති වෙන්න ඕනේ. හැබැයි එහෙම නැහැනේ. එක ගීතයක් අරගෙන බැලුවොත් ඒ ගීතයට ලෝකෙ ඉන්න හැමෝම කැමති නැහැනේ සමහර කෙනෙක් කැමති සමහර කෙනෙක් අකමැති. එතකොට ඒක එකක් ඇතුළේ කැමති වෙන බව එහෙම තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට ශබ්ද රූපයේ ස්වභාවයත් අර ඇහැට ආපු වර්ණ රූපය ගැන කතා කළා වගේම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඒක කන ළඟට ඇවිල්ලා කනට ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වුණ මොහොතේදී අපිට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට ශබ්දයක් ඕනේ. ඒ වගේම සෝත ප්‍රසාදයක් ඕනේ. ඒක ගෝචර කරගන්න පුළුවන් විදිහේ කනක් තියෙන්නට ඕනේ. ප්‍රසාදේ වෙනස් වුණොත් ශබ්ද වෙනස් විදිහට ඔබට ඇහිලා තියෙයි. ඔබට අහන්න පුළුවන් ශබ්ද සීමා සහිතයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ විද්‍යාව තුළින් කතා කරනකොට හර්ට්ස් ප්‍රමාණයක් කියලා. අපිට ඇහෙන්න අහන්න පුළුවන් සංඛ්‍යාත පරාසයක් තියෙනවා. ඒ සංඛ්‍යාත පරාසය විතරයි අපිට අහන්න පුළුවන්කම තියෙන. ඊට අඩු දේවල් අහන්න පුළුවන් කමක් නැහැ. ඊට වැඩි දේවල් අපිට අහන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ පරිසරය තුළ මීට වඩා අඩු ශබ්ද කොටෙක් තිබුණත් අපිට අහන්න පුළුවන් කමක් නැහැ. අපිට අහන්න පුළුවන් සීමාවක්, අහන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපිට ඒක තමයි ප්‍රසාදයේ හැටියටයි අපිට ශබ්දය කියන දේ අපිට අහන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ශබ්දයට විතරක් අපිට පුළුවන් කමක් නැහැ අපිට ඇසීම කියන දේ කරන්න. ඒ වගේම ප්‍රසාදයට විතරක් පුළුවන් කමකුත් නැහැ ශබ්ද කියන දේ අහන්න. එතකොට ප්‍රසාදයක් ප්‍රසාදයට ශබ්දයක් ගැටෙනකොට ශබ්ද රූපයක් ගැටෙනකොට එතන හිතක් තිබුණොත් තමයි මේ තුන් දෙනෙකුගේ එකතුවක් වෙන තැනක තමයි අපිට ශබ්දය ඇහුණා කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ශබ්දයක් ඇහුණා කියලා එතනදී දැනගත්තා කියලා ඒ ඇහුණ දේ ඇහෙන බව ශබ්දෙට අයිති දෙයක්කුත් නෙමෙයි කනට අයිති දෙයක්කුත් නෙමෙයි හිතට අයිති දෙයක්කුත් නෙමෙයි ඒ තුන් දෙනා නැතුව ඇති වෙන දෙයක්කුත් නෙමෙයි ඒක තමයි ඉති රූපං කියලා අපිට කිව්වේ මේ රූපයයි කියලා දැනගන්නවා කියනකොට ශබ්දය කියලා දැනගන්නට තියෙන එක ওই ශබ්දය කියන ස්වභාවය ඇතුලේ ශබ්දය කියන ගතිය ඇතුලේ මේ අම්මගේ කටහඬ තාත්තගේ කටහඬ මේ සතෙකුගේ කටහඬ මේ ආදී දේවල් ඇත්තේ නැහැ. ඒ වගේම මේ බටනලාවක මේ හඬයි මේ බෙරේක හඬයි කියලා එබඳු ඌ හඬ හඬ ශබ්ද රූපය ඇතුලේ තිබුණේ නෑ. ශබ්දය කියන දේ කනට ආපු දෙයක් විතරයි කනට ගැටෙනකොට Tamanට ඒ ශබ්දය ගැන දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි පින්නතුනි නාසයට දැනෙන ගන්ධයත්, දිවට දැනෙන රසයත්, කයට දැනෙන ස්පර්ශයත් කියන දේ. දැන් ඔතනින් එහාට රූප දැනගන්න පුළුවන් වෙන හැකියාවක් ඇත්තේ නැහැනේ. ඔය හැම දෙයකින්ම අපිට රූපේ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන පැතිකඩවල්. ඒ කියන්නේ නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ්බ රූපය කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන රූප ටික අපිට කයට ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙනවා. කයට දැනෙනවා ඒක. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ඉති රූපං කියලා දැනගන්නකොට මෙන්න මේ රූපය පිළිබඳව දැනගන්න. මේ රූපය ගැන දැනගන්න. එතකොට අර රූපය කියලා අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න අම්මා තාත්තා, ගෙවල් දොරවල් යාන වාහන කියන බව ඉක්මවා ගිහිල්ලා ඔබ රූපය කියන දේ දැනගන්න ඇහැට ඇතිවන වර්ණ සටහන ඒ මොහොතට හටගන්න දෙයක්. කනට ඇහෙන ශබ්දේ මොහොතට හටගන්න දෙයක්. ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. මෙන්න මේ විදිහට ඔබට ඉති රූපං කියලා ඔබට දැක ගන්නට අවශ්‍ය වෙනවා. ඒ විදිහට රූපය පිළිබඳව දැනගන්නකොට ඔබට ඊළඟට හසු වෙන කාරණාව තමයි ඉති රූපස්ස සමුදයෝ කියලා කියන්නේ. මේ තමයි රූපයේ හට ගැනීම කියලා කියන්නේ. දැන් රූපය හටගන්නේ කොහොමද? ඇතිවෙන හේතු ටික ගැන ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියවනේ ඇහැ තිබුණොත් රූපේ තියෙනවා කියලා. ඇස නැතුව රූපේ තියෙන්න පුළුවන් කමක් නැහැ. ඇස ඇති කල්ලි තමයි රූපේ තියෙන්නේ. රූපේ තිබුණොත් තමයි ඇහැ තියෙන බව තියෙන්නේ. ඇහැ රූප දෙකම නැති වුණොත් දෙකෙන් එකක් හරි නැති වුණොත් අපිට ඒක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ අන්ධ කෙනාට රූප නැහැ එතකොට අපිට ලෝකේ ඇහැ නැති වෙනකොට රූපය නැති වෙලා තියෙනවා ඒ වගේම රූප නැත්තම් ලෝකේ රූප කියන දේ උපදින්නේ නැත්නම් අපිට ඇහැ තියෙන බව දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ එනිසා රූප නැත්තම් ඇහත් නෑ ඇස නැත්තම් රූපේ පණවන්න පුළුවන් කමකුත් නෑ ඇහැ තියෙනවා නම් යම් තැනක එතන රූපේ තියෙනවා යම් තැනක රූපේ තියෙනවා නම් එතන ඇහැ තියෙනවා. එතකොට මේ දෙක අන්‍යෝන්‍ය උපකාර කරලා තියෙනවා මේ ඇහැ රූප පනවනකොට අනිවාර්යයෙන්ම මේ දෙන්නෙකුගේ එකතු වෙන බව තියෙන්නට ඕනේ. ඇහැට වර්ණ රූපයක් ආවා කියන බව තියෙන්නට ඕනේ. ඒ වගේම වර්ණ රූපය ඇහැට පතිත වුණා කියන බව වගේම වර්ණ රූපය පතිත කරගන්න පුළුවන් කම මෙහි තිබ්බා කියන එකත් එතන තියෙන්නට අවශ්‍යයි. මෙන්න මේ දෙකේ වැයවීම මත තමයි අපිට රූපය කියන එක කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට දකින්න පුළුවන් රූපය ඔබ පසුපස තියනවා කියලා ඔබ හිතුවට ඔබ කොච්චර කල්පනා කළත් ඒක හුදු මඤ්ඤණාවක් විතරයි. ඒ කියන්නේ හුදු ඔබේ කල්පනා මාත්‍රයක් විතරයි. ඒක කවදාවත් යථාර්ථය නෙමෙයි. පිටිපස්සේ තියෙන රූපය ඔබට කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබ නැවත ඇස් හරවලා බලනකොට ඒ මොහොතේ ඔබේ ඇහැට වර්ණ සටහනක් ගැටෙනකොට ඔබ ඒ ඒ මොහොතේ දැනගන්නේ ඒ මොහොතේ ගැටුණු වර්ණ සතහන පිළිබඳව. හැබැයි කලින් තිබුණු සංඥාවන්ගෙන් ඇසුරු කරන නිසා ඔබ හිතනවා කලින් තිබ්බ එක අපහු තියනවා කියලා. හැබැයි කලින් තිබුණ එක කවදාවත් ඔබට දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක තමයි රූපයේ තියෙන ස්වභාවය. එතකොට ඉති රූපස්ස සමුදයෝ කියනකොට මේ රූපයේ හට ගැනීම ගැන ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. මේකයි මෙහෙමයි රූපය හටගත්තේ කියලා. මේ ධර්මයන්ගේ එකතුව නිසා මේ රූපය හටගත් ආකාරය. ඒ වගේම තවත් විදිහකට ඔබට පුළුවන්කම තියෙනවා රූපය හටගත්ත විදිහ ගැන සම්මර්ෂණය කරලා බලන්න. එතකොට රූපය හටගත් ආකාරය ගැන දේශනා කරනවා. අවිජ්ජා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මෙන්න මේ ධර්ම නිසා තමයි ඇහැ කියන දේ හටගන්නේ. ඇහැ කියන දේ හටගන්නේ අවිද්‍යාව, කර්මය, තණ්හාව ආහාර කියන මෙන්න මේ ධර්මතා ටික නිසා. ඇහැක් හදන්න හේතු වෙන එකම දේ ආහාරය විතරක් නෙමෙයි. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන ටිකත් හේතුයි. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නා කම. මෞකසකට කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් දැසගන්නේ පෙර ඔහු යථාර්ථය අවබෝධ කරගත්තේ නැති නිසා එමත් නැතිනම් ලෝකයේ ඇත්ත කතාව පිළිබඳව දැනුමක් නැතිකම නිසා තමයි එන්නේ. ඒකට අපි කියනවා අවිද්‍යාව කියලා. ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා තමයි මෞකුසකට කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම කියන දේ සිද්ධ කරන්නේ. ඒ වගේම ඒ අවිද්‍යාවට විතරක් උපදින්න පුළුවන් කමක් නැත්තේ නේ. එතන අවිද්‍යාව නිසා පින් හෝ පව් හෝ නැතිනම් කුසල හෝ අකුසල හෝ කර්ම සිද්ධ කිරීමක් කරන්නට ඕනේ. ඒ වගේම කර්මයේ තිබුණත් උපදින්න පුළුවන් කමක් නැහැ. එතනට ඒ කර්මයට තණ්හාවක් යෙදෙන්නට අවශ්‍යයි. එතකොට අවිද්‍යා කර්ම සංහා කියන මෙන්න මේ හේතු තුන නිසා තමයි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් එන්නේ. ඒ කියන්නේ මෞකසකට කෙනෙක් උත්පත්තිය පිණිස එන්නේ අවිද්‍යාවත් කර්මයක් සංහාවත් කියන මේ ත්‍රිවිධ හේතුව නිසා. එතන මේ කාරණා තුනක් නිසා අවිද්‍යා කර්ම සංහා කියන ටික නිසා. එතකොට මෙන්න මේ ටිකෙන් ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි විඥානයක් මෞකසතුලට දැසගත්තට පස්සේ එතන ඒ නාම රූප ධර්මයන් සකස් වෙනවා. එතන නාම රූප ධර්මයන් සකස් වෙනවා. එතන රූපයේ ඒ සිතට අනුරූපීව සකස් කරගන්න බවක් තියෙනවා. එතන රූපේ එතනට අනුරූපීව සකස් කරගන්නකොට පින්නතුනේ එතන තියෙනවා ප්‍රසාද රූප සකස් කරන බව. එතකොට ඒ රූපය තුල ආහාර රූපේ තියෙනවා. ආහාර රූපය කියලා කිව්වේ අර මව කන බොන ආහාරය නිසා ආපු ඕජාමය සාරයන් නිසා එතන ප්‍රසාදය උපදවන්නට පුළුවන් ගතියක් තියෙනවා. ඒකට තමයි ආහාර රූපය කියලා කියන්නේ. එතකොට අර සිත පැත්තෙන් ආපු අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකත් ආහාරය කියන දේත් මුල් කරගෙන තමයි ඔබට මේ චක්කු ප්‍රසාදය කියන දේ හදන්නේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් කර්මයෙන් ඔබට නැති වුණොත් ඇහැ හදන හදනකම පින්නතනේ කර්මයෙන් ඒක නැති වුණොත් එහෙම ඔබට ඇහැ උපදින්නේ නැහැ. එතකොට ඇහැ උපදවනවද නැද්ද කියන එක පිළිබඳව ප්‍රධානම කුච්ච කරලා තියෙන මොකකින්ද? ප්‍රධානම දේ කරලා තියෙන්නේ අවිද්‍යාව සහ කර්මය කියන මේ දෙයි. එතකොට කර්මය තුළ ඔබට ඇහැ උපදවන්න පුළුවන් ශක්තිය තිබුණ නිසා තමයි ඒ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් ආපු කර්ම විඥානයේ නැතිනම් ඒ ප්‍රතිසන්දි වශයෙන් වැසගත් විපාක විඥාණයෙන් ඔබට පුළුවන්කම තිබුණේ ඇහැ කියන දේ එතන නිර්මාණය කරන්න ඇහැ කියන දේ හදන්න පුළුවන්කම තිබුණේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවත් කර්මයක් තණ්හාවත් කියන මේ ධර්මතා තුන හේතු වුණා ඇහැ කියන දේ උපදවන්න කන කියන දේ උපදවන්න මේ දේ නැති වුණොත් එහෙම උපදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට එතනදී ආහාරය කියන දේ ප්‍රත්‍යක් හැටියට උපකාර වෙනවා චක්කු ප්‍රසාදය කියන දේ සකස් කරන්න. ආහාරය කියන දේ ප්‍රත්‍යක් විදිහට උපකාර වෙනවා චක්කු ප්‍රසාදය කියන දේ සකස් කරන්න. එතකොට ඒ ආහාරය කියන දේ එතනදී සැකසීම සිද්ධ වෙන්නේ. ආහාරය කියන දේ එතන සකස් කිරීම කියන දේ සිද්ධ වෙන්නේ අපිට බාහිර ප්‍රත්‍යක් විදිහට අපි ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. ආහාරය නැති වුණත් ඇහැ උපදවන්නට පුළුවන් කමක් නැත්තේ. සමහර වෙලාවට ප්‍රතිසන්දි විඥාණයෙන් ඇහැ උපදවන්න පුළුවන්කම ගෙනල්ලා තියෙනවා. හැබැයි ආහාරය වෙනස් වුණත් එයාට ඇහැ උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අන්න එබඳු පුද්ගලයින්ට ඇතන් වෙලාවට ඇස් නැතුව මෞකසෙන් බිහි වුණත් අර ප්‍රතිසන්දි විඥාණය තුල ඔහුට චක්කායතනේ නැතිනම් ඒ ඉන්ද්‍රිය රූපේ තියෙනවා නම් චක්කායතනේ ඉපදෙලා තියෙනවා නම් එයාට පුළුවන්කම තියෙනවා නැවත අර ඇහැට අවශ්‍ය ආහාරමය පැත්තෙන් ඇතිවෙන දේවල් ටික බද්ධ කරලා පෙනීම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි උත්පත්තියෙන්ම ඒ දේ ප්‍රතිසන්දි විඥාණයෙන් එතන සකස් වෙලා නැතිනම් ඒ ආයතනේ ඒ ඉන්ද්‍රිය කියන දේ ඔහුට කවදාවත් පෙරීම කියන දේ ලබා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙන්න මේ විදිහේ එතන ධර්මතාවයක් තියෙනවා. ඉතින් අපිට ඇහැ ඇතිවෙන හේතුව ගැන කතා කරනකොට අවිද්‍යා කර්ම සංහා ආහාර කියන හේතු ටික පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඔය එක පැත්තකින් අපි කතා කළේ. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටික පිළිබඳව අපි කතා කරන්නේ මේ එක පැත්තකින්, එක ප්‍රදේශයකින්. මේ ප්‍රදේශයෙන් කතා කරනකොට තමයි මේ පෙර ජීවිතය නිසා මේ ජීවිතයට ප්‍රතිසන්දි වශයෙන් දැසගත් තැන පිළිබඳව අපි කතා කළේ. ඒ වගේම ප්‍රවෘත්ති විදිහටත් ප්‍රවෘත්ති විදිහටත් දැන් මේ මොහොතේදීත් අපිට ඇහැ තියෙනවා. ප්‍රවෘත්ති විදිහටත් අපිට ඇහැ තියෙනවා. ඇහැ තියෙනවා කියලා කියන්නේ ඔබට ඇහි අත්දැකීමක් තියෙනවා ලෝකෙ තුල. ඔබට ඇහි අත්දැකීමක් තියෙනවා. ඔබට ඇහැ තියෙනවා කියන බවට ඇහැ හම්බ වෙනවා. ඇහැ හමුවන තැනක ඔබට ඇහැ අසුරු වෙන තැනක එතන තියෙන වර්තමානයේ තුල ඔබ ඇති කරගනු ලබන අවිද්‍යා කර්ම සංහා ආහාර කියන මේ ගති ටික. අවිද්‍යා කර්ම සංහා ආහාර කියන ගති ටික මොකද්ද? වර්තමානයේ තියෙන අවිද්‍යාව. ඔබ දන්නේ නැහැ මොහොතක් මොහොතක් ගානේ මේ ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා. ඒ වගේම ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා දන්නේ නැහැ. නොදන්න කම නිසා ඔබ හිතනවා මේ රූප දකින්න පුළුවන් ඇහැක් එක දිගට තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ ඔබ පිළිබඳව මතක ඇති කාලෙක ඉඳලා ඇහැක් තියෙන ඔබට ඔබව ඔබට මතකයි. ඇහැ තියෙන ඔබව ඔබට මතකයි. ඔබ ඇහැ කියලා දෙයක් පිළිබඳව හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ ඇහැ ඔබ හඳුනාගෙන තියෙන්නේ ඔබ යථාර්ථය පිළිබඳව නොදන්නා කම නිසා. ඒ කියන්නේ ඔබට ඇස ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. විඥාණයට ඇස ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විඥාණයට රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට විඥාණයට රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙනකොට රූපය දැකපු ඇහැ තියෙනවා දැන්. මේක ඊටාම සියොම් සිදුවි සිද්ධියක් පිළිබඳව මේ කතා කරන්නේ. ඊයේ දැකපු දේ අද ඔබට දකින්න පුළුවන් කියලා කියන්නේ ඔබේ ඔබේ අදහසක් තියෙනවා ඔබේ සංකල්පනාවක් තියෙනවා ඊයේ දැකපු රූපය තාමත් එළියේ තියෙනවා කියලා. ඊයේ දැකපු දේ තාම එළියේ තියෙනවා කියලා. ඒ නිසා තමයි ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන් කියලා කියන්නේ. එතකොට ඒ රූපය තාම එක දිගට තියෙනවා නම් ඔබ ඊයේ දැකපු ඇහැ නැත්නම් ඒ රූපය දැකපු කෙනා ඇහැ ඇති ඔබ තාමත් ඉන්නවා. ඒ නිසා තමයි ඔබට ඊයේ දැකපු ඒ රූපය දකින්න අද පුළුවන්කම තියෙන්නේ. මේ එකම ධර්මයක පැවැත්මක් ඔබට හම්බ වෙනවා. එතකොට මේ එකම ධර්මයක පැවැත්මක් ඔබට හම්බ වෙනකොට මෙන්න මේ ගතිය පින්නතුනි අවිද්‍යාව කියන ස්වභාවය යථාර්ථය නොදන්නාකම රූපේහි අනිත්‍ය ලක්ෂණය නොදන්නාකම නිසා ඇති ඇති වෙන දෙයක්. එතකොට අපිට එතනින් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඇහැ ඇති වෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ ඇහැ ඇති බවට ගන්නට හේතු වෙනවා දැන් අවිද්‍යාව. ඒ වගේම අවිද්‍යාව තුළින් ඇත්ත නොදන්නාකම නිසා අපි රැස් කරගත්ත සංස්කාරය නැතිනම් කර්මය ඇහැ තියනවා කියලා රූපය තියනවා කියලා හිතපො ඒ සංස්කාරය ඒ වගේම එතන ඇති කරගත්ත තණ්හාව කියන මේ ධර්මතා ටික අපි වර්තමානයේදී सिद्ध කරනවා රැස් කරගන්නවා මේ හේතු ටික ඒකත් ඇහැ ඇති කරන්නට හේතු වෙන දෙයක්. මතු ඇහැක ප්‍රතිලාභයටත් හේතු වෙන දෙයක්. ඒ වගේම වර්තමානයේ ඇහැ හමුවනවා කියන තැනට බාහිර පවතින ඇහැක් රූපයක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ තමාගේ කියලා ගන්න හෝ ඇහැක් හම්බ වෙනවා කියන තැනටත් තියෙන උත්තරයක් තමයි ඒක. එතකොට පින්නතුනේ ඒක ඇහැ. ඒක රූපය කියලා අපිට ඒක වෙන් කරගන්න පුළුවන් සමාද ලැබිලා තියෙනවා. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික නිසා. එතකොට අන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ධර්මතා ටික ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඇහැ නිසා අපිට ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නැති වෙලා යනවා ඇහැ කියන ධර්මය නමුත් එක දිගට පවතිනවා කියලා හිතන්න පුළුවන්කම දීලා තියෙනවා. එනිසා ආහාරය ප්‍රත්‍යක් වෙලා තියෙනවා. ඔන්න ඔය දෙපැත්තකින් ප්‍රතිසන්දි විඥානයේ බහුකුසකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම කියන තැන ඉඳලත් ඇහැ හදලා ඒ වගේම වර්තමානයේ තුලත් අපිට ඇහැ හම්බ වෙන තැනට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මතා ටික උපකාර කරලා තියෙනවා. එතකොට අපි ඉති රූපස්ස සමුදයෝ කියනකොට මෙන්න මේ හේතු ටික නිසා තමයි ඇහැ හටගත්තේ. ඇහැ හටගත්තේ රූප ටික නිසා නම් රූපය හටගත්තේ මොකක් නිසා කියලාද හිතන්නේ? රූපයක් අවිද්‍යාව කර්ම සංහා ආහාර කියන ටික නිසාමයි හටගන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ වටාපත කියන කියනවා නම් මේ පේන රූපේට මොකද්ද තිබුණ අවිද්‍යාව. පේන රූපේට මොකද්ද තිබුණු කර්මයම, පේන රූපේට මේ රූපේට මොකද්ද තිබුණු තණ්හාව කියලා. නමුත් පින්නතුනේ අපිට දෙපැත්තකින් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අර අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නිසා ආහාර කියන ටික නිසා ඇහැ හදපු ලක්ෂණය නිසා තමයි මේ රූපය දකින්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා ඇහැට පෙන්වන හේතු ටිකම පෙන්වනවා රූපයට. ඇහැට පෙන්වන හේතු ටිකම මේ රූපයටත් පෙන්වනවා. මොකද ඇහැ ඇතිකල්හි තමයි රූපය කියලා කියන්නේ. රූපේ නැතුව ඇහැවත්, ඇස නැතුව රූපේවත් කියන්නේ නැහැ. ඒ වගේම ඔබට මේ රූපය එළියේ තියනවා කියලා පෙන්වා දෙනවා නම් විඥානයේ රූපය අසුරු කරගෙන පවතිනවා නම් එතනත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ලක්ෂණ ටිකේ උපකාරය නැතිනම් එහි ප්‍රතිඵලය තමයි අපිට රූපේ එළිය හම්බෙන බව. එනිසායි රූපයට හේතුවත් ඒකමයි කියලා පෙන්වනවා. ඒකට ඉති රූපස්ස සමුදයෝ කියනකොට මෙන්න මෙහෙමයි රූපය හටගත්තේ කියනකොට පින්නතනේ ඔබට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ රූපය හටගෙන තියෙන්නේ මෙන්න මේ අවිද්‍යා කර්ම සංහා ආහාර කියන මෙන්න මේ ලක්ෂණ ටික නිසායි කියලා. එතකොට මේ විදිහට ඔබ රූපය හට ගැනීම දකිනකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ අනිත්‍ය සංඥාවට අවශ්‍ය පරිසරය නැතිනම් මේකට අවශ්‍ය පදනම සකස් කර ගන්නට. ඉතින් මේ විදිහට අපි ඉදිරියේදී ඉතිරි කාරණා හැටියට මේ අනිත්‍ය සංඥාවට අදාළව සහ ඉතිරි දස සංඥාවන් සංඥාවන්ට අදාළව අපි සාකච්ඡා කරමු. හොඳයි අද දවසේදීත් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මානසිකාරාධිය පවත්තල වටිනා කුසලයක් සිදු කරගත්තා. සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාන් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාන් කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පතං ඒ වගේම ඔබ සියලු දෙනා නම් මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරලීම සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට සැලැස්වීම වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීමටම මේ උතුම් කුසලය හේතු. Thank you.